ස්වාමීන් වහන්සේ එතකොට දැන් අපි ජීවිතේ යම් යම් කෙනෙක් හොඳින් ගත කළා පස්සේ මානසික විකෘතිතාවයක් ඇති වෙන්න ඒ වගේම දැන් ජීවිතේ ස්ට්‍රෙස් ડિප්‍රෙස් වගේ වෙන්න එතකොට කර්ම විපාකයක බලපෑමක් ඇති නොවෙනවද ස්වාමීන් වහන්සේ එතන ඒක ඒක කර්ම විපාකයක් වෙන්න පුළුවන් ඒ තනත්තාගේ අර කායික වශයෙන් යම් කෙසේ දුර්වලකමක් එක්කනම් ඒ తත්වය මතුවේ. අපි හිතමු පෞපියන්ගේ ඥාන වලින් ආපු යම් යම් දුර්වලකම් නිසා ඒ తත්වය ගොඩ නැගෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙතන කර්ම සාධකයක් බලපාලා තියෙනවා කියලා. ඊළඟට ඒතන ඒතනත්තාට අත්දකින්නට ලැබිච්ච අපි හිතමු යම් අවස්ථාවක දැන් දැන් ඔය අපි පහුගිය කාලවල එහෙම ගොඩක් අත්දැක්කා සමහරුන්ට තමන් ඉදිරියේ යම් කිසි කෙනෙක් ඝාතනය කරලා තිබෙනවා. ඒ ඝාතනය දැක්ක නිසා එතනත්ත ඒන් තැතිගෙන ඊට පස්සේ අර මානසික වශයෙන් දුර්වල වෙලා තියෙනවා. ඊළඟට සමහරුන්ට වද දෙන අවස්ථා දැකලා තියෙනවා. වෙඩි තියෙන අවස්ථා දැකලා තියෙනවා. එතකොට ඒව නිසා ඊළඟට දැන් පටාචාරාව වගේ ගත්තන් පස්සේ තමන්ගේ දරුවෝ දෙන්න නැති වුණා, සැමියා නැති වුණා, ඔක්කොම නැති වුණා. ඒකෙන් අර මානසික ආතතිය ඇති වෙලා ડિප්‍රෙස් වුණා. එතකොට මේ වගේ යම්කිසි බාහිර සිද්ධියක් නිසා මේ මේ පංචේන්ද්‍රයන්ගෙන් ගත්තා වූ බාහිර සිද්ධියක් නිසා නම් ඒ මානසික අසමතුලිත බව ඇති වෙන්නේ එතන යම් කර්ම සාධකයක සහදායකත්වයක් එකයි ඒ දුර්වලකම ඇති වෙලා තියෙන්නේ කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව තමන්ගේ චින්තනයේ තියෙන දුර්වලකම නිසා නම් මතුවෙන්නේ ඒක කර්ම සාධකයක් නෙමෙයි. ඒ කියන්නේ තමන් හිතන විදිය. ඒ හිතන විදිය සංසාරයක වශයෙන් හරියට පුහුණු කරලා නැහැ. ඒක මේ එන එන දෙයට ඔරොත්තු දී ගන්නට පුළුවන් මට්ටමට අපි ශක්තිමත් කරගන්න. ඒ කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයට මුහුණ දෙන මට්ටමට පුහුණු කරලා නැහැ. ඒ පුහුණු කරලා නැති නිසා ඒ තනත්තාට ජීවිතයේ අර විදිහට බරපතල අත්දැකීමකින් ඇතිවෙච්ච 아무තු කම්පනයක් නිසාත් නෙමෙයි කායික වශයෙන් ඇතිවෙච්ච දුර්වලකමක් රෝගී තත්ත්වයක් නිසාත් නෙමෙයි ඥානමය වශයෙන් ඇතිවෙච්ච තත්ත්වයකුත් නෙමෙයි ඒ තනත්තාට අර සිතන්නට පුරුදු වෙන විදිය ඒ තමන්ගේ චින්තන රටාව චින්තනයේ තියෙන දෝෂය සිතුවිලි හසුරුවන විදිය ඒ එතන දෝෂය නිසා නම් එන්නේ ඒක අර අබ්බැහියක් හෝ මනසේ දුර්වලකමමයි එතන මතුවේ. ඉතින් ඒක අපට හදාගන්න පුළුවන්. මොකද ඒක අප විසින්මනේ ගොඩනගාගෙන තියෙන්නේ. ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. කැපවීම අවශ්‍යයි. ඒ උත්සාහය කැපවීම කියන්නේ නිකම්ම දඟලන එක නෙමෙයි, දත් මිටි කාගෙන දඟලන එක නෙමෙයි. මොකක් නිසාද මේ වෙන්නේ? මොන විදිහෙන් හිතනකොටද මේක වෙනස් වෙන්නේ? එතකොට එහෙම හඳුනාගෙන ඒ සිතුවිලි පාලනය කරන්න. ඒවා වෙනස් කරන්න. ඒවා එන්නේ කොහොම හිතනකොටද? කොහොම දකිනකොටද? කොහොම කල්පනා කරනකොටද? එමනම් ඒ తত্ত্বය වෙනස් කරන්න කොහොමද ඒ ගැන හිතන්න අන්න ඒ විදිහට අපි ටික ටික ටික ටික මේ මනස වැඩ කරන විදිහ ඉගෙන ගන්නවා. ඉගෙන ගනිමින් පොඩ පොඩ වෙනස් කරනවා. ඉතින් එහෙම කරගන්න අපි උත්සාහ කරනවා නම් Tamante මානසික ව්‍යාකූලත්වයම කමටහනක් කරගන්න පුළුවන් හොඳ චිත්ත භාවනාවක් සඳහා. පැහැදිලි ස්වාමීන් වහන්සේ බොහොමත්ම